නාද රටා ඔබ වෙත සමීප කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය ඉදිරිපත් කරයි. අද ජනකී වැඩසටහනින් අපේ සාම්ප්‍රදායික ජනගායනා සහ ජනගීයේ ප්‍රතිනිර්මාණ කිහිපයක් රසවිඳිනවා. ජනකී වැඩසටහන ආරම්භ කරන්නේ කමත් ගී ගායනයකින්. على ما دافع ದಾರು kresa bindimo. අවසන් කරන්නේ ලීකෙලි මෙතුමේදී ගායනා කරන කවි කීපයකින්. of it. കൊണ്ട് ഓടിയ കാതന සාම්ප්‍රදායික ජන ගායනා හා ජන ගීයේ ප්‍රතිනිර්මාණ ඇතුළත් වූ ජන ගී වැඩසටහනේ නිමාවයි මේ. නාද සංකලනය සඳරවන් ලේනගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ජන ගී නිෂ්පාදනය තුෂාරා ගීත දේවී පැත්තගේ. දැනෙන සවස 5 විනාඩි 21යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි.